චලායතන විභංග සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරතේ 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍ර කෝ භගවා භික්ඛෝ ආමන්තේති භික්ඛවෝති බදන්තේති තේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සම් භගවා ඒතද වෝචේ සලායතන විභංගං බෝධිත්ථවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත වාසිස්සාමි තේ එවං බන්තේති කෝතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවා ඒතදවෝච ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි ච විඥානකායා වේදිතබ්බා ච පස්සකායා වේදිතබ්බා අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බා චත්තින්ස සත්‍යපදා වේදිතබ්බා තත්‍රෙදන්නිස්සාය ඉදං පජහත තයෝ සතිපට්ඨානා යදරියෝ සේවති යදරියෝ සේවමානෝ සත්තා ඝනමනුසාසිතු මරහතේ සෝ වොච්චති යොග්ගාචරයානම් අනුත්තරෝ පුරිස ධම්මසාරතේති අයමුද්දේශෝ සලායතන විභංගස්ස ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානේති ඉති කෝ පනේතං වොත්තං කිංචේ සම්පටිච්ච වොත්තං චක්ඛායතනං සෝතායතනං ගානායතනං ජීවහායතනං කායායතනං මනායතනං ච අජ්ජත්තිකානේ ආයතනානේ වේදිතබ්බානේති ඉතියන්තං වොත්තං ඉදමේ සම්පටිච්ච වොත්තං ච බාහිරානේ ආයතනානේ වේදිතබ්බානේති ඉති කෝපනේතං වොත්තං කිංචේ සම්පටිච්ච වොත්තං රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ධම්මායතනං ච බාහිරානේ ආයතනානේ වේදිතබ්බානේ තේ ඉති යන්තං වොත්තං ඉදමේ තම් පටිච්ච වොත්තං ච විඥානකායා වේදිතබ්බාතේ ඉති කෝ පනේතං වොත්තං කිංචේතං පටිච්ච වොත්තං චක්කු විඥානං සෝත විඥානං ගාන විඥානං ජීවහා විඥානං කාය විඥානං මනෝ විඥානං ච විඥාන කායා වේදිතබ්බාති ඉති අන්තං උත්තං ඉදමේ සංපටිච්ච උත්තං ච පස්ස කායා වේදිතබ්බාති ඉතිකෝ පනේ සංවොත්තං කිංචේ සංපටිච්ච වොත්තං චක්ඛෝ සම්පස්සෝ සෝත සම්පස්සෝ ගහන සම්පස්සෝ ජීවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ ච පස්ස කායා වේදිතබ්බාති ඉති යන්තං වොත්තං ඉදමේ සම්පටිච්ච වොත්තං අට්ඨාරස මනෝ පවිචාරා වේදිතබ්බාති ඉති කෝ පනේතං වොත්තං චින්තේ සම්පටිච්ච උත්තම් චක්ඛුනාරෝපං දිස්වා සෝමනස්සට්ඨානියං රූපං උපවිචරති දෝමනස්සට්ඨානියං රූපං උපවිචරති උපේක්ඛට්ඨානියං රූපං උපවිචරති සෝතේන සද්දං සොත්වා පේයාලම් ගහනේන ගන්ධං ගහයත්වා පේයාලම් දිව්හාය රසංසායetva තේයාලම් කායේන පොට්ටබ්බං පුසෙත්වා තේයාලම් මනසා ධම්මං විඤ්ඤාය සෝමනස්සට්ඨානියන් ධම්මං උපවිචරති දෝමනස්සට්ඨානියන් ධම්මං උපවිචරති උපේක්ඛට්ඨානියන් ධම්මං උපවිචරති ඉතිච සෝමනස්සෝපවිචාරා ච දෝමනස්සෝපවිචාරා ච උපේක්ඛෝපවිචාරා අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බාති ඉති යන්තං උත්තං ඉදමේ තං පටිච්ච උත්තං චක්ඛෙන්ස සත්‍යපදා වේදිතබ්බාති ඉති කෝපනේ තං උත්තං කිංචේ තං පටිච්ච උත්තං ච ගේහසිතානේ සෝමනස්සානේ ච නෙක්ඛම්මසිතානේ සෝමනස්සානේ ච ගේහසිතානේ දෝමනස්සානේ ච නෙක්ඛම්මසිතානේ දෝමනස්සානේ ච ගේහසිතා උපේක්ඛා ච නෙක්ඛම්මසිතා උපේක්ඛා තත්ත කතමානේ ච ගේහසිතානේ සෝමනස්සානේ චක්කු විඤ්ඤයාණං රූපානම් ඉත්තානං කන්තානං මනාපානං මනෝරමානං ලෝකාමිස පටිසංයුත්තානං පටිලාභං වා පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේ වා පටිලද්ධ පුබ්බං අතේතං නිරෝද්ධං විපරිණතං සමනුස්සරතෝ uppajjate සෝමනස්සං යං ඒව රූපං සෝමනස්සං ඉදං බුච්ඡති ගේහසිතං සෝමනස්සං සෝත විඤ්ඤයාණං සද්ධානං තේයාලං ගහන විඤ්ඤයාණං ගන්ධානං තේයාලං ජීවහා විඤ්ඤයාණං රසානං තේයාලං කාය විඤ්ඤයාණං පොට්ටබ්බානං තේයාලං මනෝ විඤ්ඤයාණං ධම්මානං ඉඨානං කන්තානං මනාපං මනෝරමානං ලෝකාමිස පටිසංයුත්තානං පටිලාභං වා පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේවා පටිලද්ද පොබ්බං අතේසං නිරෝධං විපරිණතං සමනුස්සරතෝ උප්පජ්ජතේ සෝමනස්සං යං ඒව රූපං සෝමනස්සං ඉදං බොච්චති ගේහ සිතං සෝමනස්සං ඉමානිච ගේහසිතානේ සෝමනස්සානේ තත්ත කතමානේච නෙක්ඛම්මසිතානේ සෝමනස්සානේ රෝපානන්ත්වේව අනිච්ච සංවිදේत्वा විපරිණාම විරාග නිරෝධං පුබ්බේකේව රූපා ඒතරහිච සබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාතේ ඒවමේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ uppajjati සෝමනස්සං යං ඒව රූපං සෝමනස්සං ඉදං වොච්චතේ නෙක්ඛම්මසිතං සෝමනස්සං සද්ධානන්ත්වේව පේයාලං ගන්ධානන්ත්වේව පේයාලං රසානන්ත්වේව පේයාලං පොට්ටබ්බානං ත්වේව තේයානං ධම්මානං ත්වේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේ චේව ධම්මා ඒතරහිච සබ්බේතේ ධම්මා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාතේ ඒවමේ සං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ uppajjate somanassan යං ඒව රූපං සෝමනස්සං ඉදං වොච්චති නෙක්ඛම්මසිතං සෝමනස්සං ඉමානේ ච නෙක්ඛම්මසිතානේ සෝමනස්සානේ තත්ත කතමානේ ච ගේහසිතානේ දෝමනස්සානේ චක්ඛු විඤ්ඤාණං රූපාණං ඉට්ඨානං කන්තානං මනාපානං මනෝරමාණං ලෝකාමිෂ පටිසංයුත්තානං අප්පටිලාභං වා අප්පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේවා අප්පටි ලද්ධ කුබ්බං අතේතං නිරෝධං විපරිණතං සමනුස්සරතෝ uppajjate දෝමනස්සම් යං ඒව රූපං දෝමනස්සං ඉදං වොච්චති ගේහසිතං දෝමනස්සම් සෝත විඤ්ඤයානං සද්දානං තේයාලං ගහන විඤ්ඤයානං ගන්ධානම් පේයාලම් ජීවහා විඤ්ඤයානං රසානම් පේයාලම් කාය විඤ්ඤයානං පොට්ටබ්බානම් පේයාලම් මනෝ විඤ්ඤයානං ධම්මානම් ඉත්තානං කන්තානං මනාපානං මනෝරමානං ලෝකාමිස පටිසංයුත්තානම් අප්පටිලාභං වා අප්පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේවා අප්පටිලද්ද පුබ්බං අතේතං නිරොද්ධං විපරිණතං සමනුපස්සතෝ උප්පජ්ජතේ දෝමනස්සං යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති ගේහසිතං දෝමනස්සං ඉමානිච්ච ගේහසිතානේ දෝමනස්සානේ තත්හ කතමානේච නෙක්ඛම්මසිතානේ දෝමනස්සානේ රූපානන්ත්වේව අනිච්ඡතං විදෙත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේ චේව රූපා ඒතරහිච සබ්බේතේ රූපා අනිච්ඡා දුක්ඛා විපරිණාම ධම්මාතේ ඒවමේතං යථාභෝතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුත්තරේසෝ විමුක්ඛේසෝ පිහං උපට්ඨාපේති කුදස්සෝ නාමහං තදායතනං උපසම්පජ්ජ විහෙරිස්සාමි යදරයා ඒතරහි ආයතනං උපසම්පජ්ජ විහරන්තේ තේ ඉති අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපයතෝ uppajjati pihappaccaya domanassaම් යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම්මසිතං දෝමනස්සං සද්ධානන්ත්වේව පේයාලම් ගන්ධානන්ත්වේව පේයාලම් රසානන්ත්වේව පේයාලම් පොට්ටබ්බානන්ත්වේව පේයාලම් ධම්මානන්ත්වේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධම් පුබ්බේ චේව ධම්මා ඒතරහිච සබ්බේසේ ධම්මා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති ඒවමේතං යථා භෝතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපේති කුදස්සෝ නාමහං තදායතනං උපසම්පජ්ජ විහෙරෙස්සාමි යදරියා ඒතරහි ආයතනං උපසම්පජ්ජ විහරන්ති තේ ඉතේ අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපයතෝ උප්පජ්ජතේ පිහප්පච්චයා දෝමනස්සං යං ඒව රූපං දෝමනස්සං ඉදං වොච්ඡති නෙක්ඛම්මසිතං දෝමනස්සං තත්ත කතමාච්ඡ ගේහසිතා උපේක්ඛා චක්ඛුනාරෝපං දිස්වා uppajjate upekkha balassa moolhassa puthujjanassa anodhijinassa අවිපාකජිනස්ස අනාදීනව දස්සාවිනෝ අසුතවතෝ පුතුජනස්ස යා ඒව රූපා උපේක්ඛා රූපං සානාති වත්තති තස්මා සා උපේක්ඛා ගේහසිතාතේ උච්චති සෝතේන සද්දං සොත්වා පේයාලම් ගානේන ගන්ධං ගායත්වා පේයාලම් ජීවහාය රසං සායත්වා පේයාලම් කායේන පොට්ටබ්බං පුසිත්වා පේයාලම් මනසා ධම්මං විඤ්ඤාය uppajjate upekkha බාලස්ස මෝල්හස්ස පුතුජනස්ස අනෝදීජනස්ස අවිපාකජනස්ස අනාදීනව දස්සාවිනෝ අසුතවතෝ පුතුජනස්ස යා ඒව රූපා උපේක්ඛා ධම්මං සානාති වත්තතේ තස්මා සා උපේක්ඛා ගේහසිතාති උච්චතේ ඉමාචගේ හසිතා උපේක්ඛා තත්ථ කතමාච නෙක්ඛම්මසිතා උපේක්ඛා රූපානන්ත්වේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධම් පුබ්බේ චේව රූපා ඒතරහි ච සබ්බේ තේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති ඒවමේසං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ uppajjati upekkha ya eva rupa upekkha රූපං සාති වත්තති තස්මාසා උපේක්ඛා නෙක්ඛම්ම සිතාති බුච්ඡති සද්ධානන්ත්වේව පේයාලම් ගන්ධානන්ත්වේව පේයාලම් රසානන්ත්වේව පේයාලම් පොට්ටබ්බානන්ත්වේව පේයාලම් ධම්මානන්ත්වේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේ චේව ධම්මා ඒතරහිච සබ්බේසේ ධම්මා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති ඒවමේතං යථා භෝතං සම්මප්පඤ්ඤාය පස්සතෝ uppajjati upekkha යා ඒව රූපා උපේක්ඛා ධම්මං සා අතිවත්තති තස්මා සා උපේක්ඛා නෙක්ඛම්මසිතාති උච්චති ඉමාච්ච නෙක්ඛම්මසිතා උපේක්ඛා චක්ඛෙන්ස සත්තපදා වේදිතබ්බාති ඉතියන්තං වොත්තං ඉදමේ සම්පටිච්ච වොත්තං ඡත්‍රිදං නිස්සාය ඉදං පජහතාති ඉති කෝපනේ සම්වුත්තං කිංචේ සම්පටිච්ච වොත්තං తత్ర విక్కవే యాని చ నిఖమ్మసితాని సోమనస్సాని తాని నిస్సాయ తాని ఆగమ్మ యాని చ గేహసితాని సోమనస్సాని తాని పజాత తాని సమతిక్రమత ఏవమేతే సం పహానం హోతి ఏవమేతే సం సమతిక్రమో హోతి අත්‍ර භික්ඛවේ යානේච නෙක්ඛම්මසිතානේ දෝමනස්සානේ ථානනිස්සාය ථානියාගම්ම යානිච ගේහසිතානේ දෝමනස්සානේ තානි පජහත තානි සමතික්කමත ඒවමේතේ සංපහානං හෝති ඒවමේතේ සං සමතික්කමෝ හෝති తత్ర භික්ඛවේ යාච නෙක්ඛම්මසිතා උපේක්ඛා තානිස්සායතා ආගම්ම යාච ගේහසිතා උපේක්ඛා තාපජහත තා සමතික්ඛමත ඒවමේතා සං පහානං හෝති ඒවමේතා සං සමතික්ඛමෝ හෝති අත්‍ර භික්ඛවේ යානිච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි ඡානනිස්සාය තානියාගම්ම යානිච නෙක්ඛම්මසිතානි දෝමනස්සානි තානි පජහත තානි සමතික්ඛමත ඒවමේතේ සංපහානං හෝති ඒවමේතේ සං සමතික්කමෝ හෝති තත්‍ර භික්ඛවේ යාච නෙක්ඛම්මසිතා උපේක්ඛා තානිස්සාය තා ආගම්ම යානිච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි තානි පජහත තානි සමතික්කමත ඒවමේතේ සංපහානං හෝති ඒවමේතේ සං සමතික්කමෝ හෝති අච්චේ වික්ඛවේ උපේක්ඛා නානත්තා නානත්ත සිතා අච්චේ උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා කතමාච වික්ඛවේ උපේක්ඛා නානත්තා නානත්ත සිතා අච්චේ වික්ඛවේ උපේක්ඛා රූපේසෝ අච්චේ සද්දේසෝ අච්චේ ගන්ධේසෝ අච්චේ රූපේසෝ අච්චේ පොට්ඨබ්බේසෝ අයං භික්ඛවේ උපේක්ඛා නානත්තා නානත්ත සිතා කතමාච භික්ඛවේ උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා අත්තේ භික්ඛවේ උපේක්ඛා ආකාසානං ඡායතන නිස්සිතා අත්තේ විඥානං ඡායතන නිස්සිතා අත්තේ ආකින්චඤ්ඤායතන නිස්සිතා අත්තේනේව සංඥා නාසඤ්ඤායතන නිස්සිතා අයං වික්ඛවේ උපේක්ඛා ඒකත්තා ඒකත්ත නිස්සිතා తත්‍ර වික්ඛවේ යායන් උපේක්ඛා ඒකත්තා ඒකත්ත නිස්සිතා ඡං නිස්සාය තං ආගම්ම යායන් උපේක්ඛා නානත්තා නානත්ත සිතාත් සංපජහත චං සමතික්ඛමත ඒවමේ තිස්සා පහානං හෝති ඒවමේ තිස්සා සමතික්කමෝ හෝති අතම්මය සංදික්ඛවේ නිස්සාය අතම්මය සං ආගම්ම යායන් උපේක්ඛා ඒකත්තා ඒකත්ත නිසිතා සංපජාත සං සමතික්කමත ඒව මේ තිස්සා පහනං හෝති ඒව මේ තිස්සා සමතික්කමෝ හෝති తත්‍රිදං නිස්සාය ඉදං පජහතාති ඉතියන්තං බුත්තං ඉදමේතං පටිච්ච වුත්තං ඡයෝ සතිපට්ඨානායදරියෝ සේවති යදරියෝ සේවමානෝ සත්තා ඝනමනුසාසිතු මරහතේ තේ ඉති කෝපනේ සංවුත්තම් කිංචේ සම්පටිච්ච වුත්තම් ඉද භික්ඛවේ සත්තා ශාවකානං ධම්මං දේශේති අනුකම්පකෝ හිතේසි අනුකම්පං උපාදාය ඉදං වෝ හිතාය ඉදං වෝ සුඛායාති තස්ස ශාවකා නසුස්සෝ සම්තේ නසෝතං ඕදහන්තේ න අඤ්ඤාචෙත්තං උපට්ඨපෙන්තේ වොක්ඛම්මච සතු සාසනං වත්තන්තේ ත්‍ත්‍ර භික්ඛවේ තථාගතෝ නචේව අත්තමනෝ හෝති නච අත්තමනසං පරිසංවේදේති අනවස්සුතෝ ච විහෙරතේ සතෝ සම්පජානෝ ඉදම් භික්ඛවේ පඨමං සතිපට්ඨානං යදරියෝ සේවතේ යදරියෝ සේවමානෝ සත්තා ඝනමනුසාසිතෝ මරහති පුනච පරම් වික්ඛවේ සත්තා ශාවකානං ධම්මං දේශේති අනුකම්පකෝ හිතේසි අනුකම්පං උපාදාය ඉදං වෝ හිතාය ඉදං වෝ සුඛායාති තස්ස ඒකච්ඡේ ශාවකා නසුසුසන්තේ න සෝතං ඕදහන්තේ න අඤ්ඤාචිත්තං උපට්ඨපෙන්තේ වක්ඛම්මච සතු සාසනං වත්තන්තේ ඒකච්ඡේ ශාවකා සුස්සෝසන්තේ සෝතං ඕදහන්තේ අඤ්ඤාචිත්තං උපට්ඨපෙන්තේ නච වක්ඛම්ම සතු සාසනං වත්තන්තේ తత్ర භික්ඛවේ තථාගතෝ නචේව අත්තමනෝ හෝති නච අත්තමනසං පරිසංවේදේති නච අනත්තමනෝ හෝති නච අනත්තමනසං පරිසංවේදේති අත්තමනසං ච අනත්තමනසං ච තදුභයං අබිනිවජ්ජත්වා සෝ උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ ඉදං උච්චති භික්ඛවේ ဒ ුතියං සතිපට්ඨානං යදරියෝ සේවති යදරියෝ සේවමානෝ සත්තා ඝනමනුසාසිතෝ මරහති පුනච පරම් භික්ඛවේ සත්තා ශාවකානං ධම්මං දේශේති අනුකම්පකෝ හිතේසි අනුකම්පං උපාදාය ඉදං වෝහිතාය ඉදං වෝ සුඛායාතේ තස්ස ශාවකා සුස්සෝසන්තේ සෝතං ඕදහන්තේ අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්තේ නච වක්ඛම්ම සතු ශාසනං වත්තන්තේ తත්‍ර වික්ඛවේ තථාගතෝ අත්තමනෝ චේව හෝති අත්තමනසං ච පටිසංවේදේතේ අනවස්සුතෝ ච විහෙරතේ සතෝ සම්පජානෝ ඉදං බුච්චති භික්ඛවේ තතියං සතිපට්ඨානම් යදරියෝ සේවති යදරියෝ සේවමානෝ සත්තා ඝනමනුසාසිතෝ මරහති ඡයෝ සතිපට්ඨානා යදරියෝ සේවති යදරියෝ සේවමානෝ සත්තා ඝනමනුසාසිතෝ මරහතේ තේ ඉති යන්තං වොත්තං ඉදමේ සම්පටිච්ච වොත්තන්ති සෝ වොච්චතේ යොග්ගාචරියාණං අනුත්තරෝ පුරිස ධම්මසාරතේතේ ඉති කෝපනේසං වොත්තං කිංචේ සම්පටිච්ච වොත්තම් හත්තේ ධමකේන වික්ඛවේ හත්ති ධම්මෝ සාරිතෝ ඒකං ඒව දිසන්ධාවතේ පුරස්සිමං වා පච්චිමං වා උත්තරං වා දක්ඛිනං වා අස්ස දමකේන බික්කවේ අස්ස ධම්මෝ සාරතෝ ඒකං ඒව දිසන්දාවතේ පුරස්සිමං වා පච්චිමං වා උත්තරං වා දක්ඛිනං වා ගෝදමකේන බික්කවේ ගෝධම්මෝ සාරිතෝ ඒකං ඒව දිසන්දාවතේ පුරත්තිමං වා පච්චිමං වා උත්තරං වා දක්ඛිනං වා තථාගතේන හේ බික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන පුරිස ධම්මෝ සාරිතෝ අට්ඨ දිසා විධාවති රූපී රූපානි පස්සති අයම් පඨමා දිසා අජ්ජත්සං අරෝප සංඤේ බහිද්ධාරෝපානි පස්සති අයං ဒ ුතියා දිසා සුබන්ත්වේව අධිමුත්තෝ හෝති අයං තතියෝ දිසා සම්බසෝ රූප සංඥානං සමතික්කමා පටිඝ සංඥානං අත්ංගමා නානත්ත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති අයං චතොත්තේ දේශා සබ්බසෝ ආකාසානං ඡායතනං සමතෙක්කම්ම අනන්තං විඤ්ඤාණන්තේ විඤ්ඤාණං ඡායතනං උපසම්පජ්ජ විහෙරති අයං පංචමේ දේශා සබ්බසෝ විඤ්ඤාණං ඡායතනං සමතෙක්කම්ම නත්ථකින්චේති ආකින් සංඥායතනං උපසම්පජ්ජ විහෙරති අයං චට්ඨේ දේශා සබ්බසෝ ආකින්චඤ්ඤායතනං සමතෙක්කම්ම නේව සංඥානා සංඥායතනං උපසම්පජ්ජ විහෙරතේ අයං සත්තමේ දෙසා සබ්බසෝ නේව සංඥානා සංඥායතනං සමතෙක්කම්ම සංඥා වේදිත නිරෝධං උපසම්පජ්ජ විහෙරතේ අයං අට්ඨමේ දෙසා සතාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන පුරිස ධම්මෝ සාරිතෝ අයං අට්ඨ දිසා විදාවති ඉමා අට්ඨ දිසා විදාවති සෝ වොච්චති යොග්ගාචරියානං අනුත්තරෝ පුරිස ධම්මසාරතේති ඉති යන්තං වොත්තං ඉදමේතං පටිච්ච වොත්තන්තේ ඉදමවෝච භගවා අච්චමනාතේ දික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති සලායතන විභංග සුත්තං සත්තමං